අතිගරු පූජනීය මූලාසනස්ත මහා ස්වාමි පාදෝත්තමයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරේ සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍රය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය සීල් සුවඳින් ගුණ සුවඳින් ඥාන සුවඳින් දහම් සුවඳින් සුවඳවත් කොට වසර 2594ක් තිස්සේ ලොවට අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර වශයෙන් වැඩ සිටිය වැඩ සිටින මතුවනාගතේ 15 වන තුන් කාලයට අයිති ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති සංඛ්‍යා වශයෙන් ප්‍රමාණ කළ නොහැකි සංඛ්‍යා ඇති අෂ්ටාරි පුජ්‍යලේ මහා සංඝ රත්නයේ අනන්ත ගුණ සිහිපත් කරමින් දැන් මේ තන්පත් කොට ඇති ගරුලගු භාණ්ඩ රාශියේ මේ වැඩේ ඉන්න මහා සංඝ රත්නයේ කාය සාක්ෂි කොටගෙන සම්බුද්ධ ශාසනයෙහි මහා සංඝ රත්නයේ වෙත සංඝ සතු කොට පූජා කරනවා පූජා වේවා කියන පූජා බුද්ධිය ඇති කරගනිමු සුපටිපන්නතාගේ අනන්ත ගුණ ඇති අෂ්ටාරි කුජල මහා සංඝ රත්නයේ වෙත මේ වස්තු පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංස ධර්මයේ බුද්ධ ශාසන චිරස්ථිතේ පිණිස පවතිවා මහා සංඝරත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිවා පූජ්‍ය විනයාචාර්ය අබුරුගල ධම්මසිද්ධි ස්වාමින් වහන්සේගේ මෞපිය දෙදෙනා වහන්සේට මෙපින් වලින් සුගති සම්පත් කෙලවර අමා මහ නිවන් සුව අත් වේවා අපාපී වදාළ ආචාර්ය උපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේලාට මේ කුසලානුභාව හේතුවෙන් බෝධි සම්භාර මුදුන්පත් වී ලෝතුරා බුදු බව අත් වේවා නම් සිහිපත් කරන ලබන පින් ලබන නියපල්ලෝගේ සීල ඥාතීන්ද මේ කුසල හේතුයෙන් සුගති සපත් කෙලවර අමාමා නිවන් සුව පිණිස පවතිවා පූජ්‍ය අබුරුගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රධාන ශබ්‍රාහ්මචාරීන් වහන්සේලාට මේ පින් වලින් නිරෝගී සැප බල දීර්ඝායු වර්ධනය වේවා එවාගේ මේ දායක මඳුල්ලේ සෑම දෙනාටද ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා ඉදිරි අනාගතයේ සාන්ති යෝගාශ්‍රමයේ තුලින් තව තවත් බුදු සසුන බබලේවා කියන ප්‍රාර්ථනා සිත දරාගෙන මේ වස්තුව සංඝ සතු කොට පූජා කරමු. ඕකාසමයං ගන්ති ඉමානි සම්බ පරික්කාරානි වික්ඛු සංඝස්ස දේම දුතියම්පි මයං බන්ති ඉමානි සබ්බ පරික්කාරානි දික්ඛු සංඝස්ස දේම සතියම්පි මයං බන්ති ඉමානි සබ්බ පරික්කාරානි දික්ඛු සංඝස්ස දේම සාදු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ ච පටිපන්නා චත්තාරෝ ච ඵලේතිතා ඒස සංඝෝ උජුබුතෝ පඤ්ඤා සීල සමාහිතු යජනානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පානිනං කරෝතං ඕපෙදිකං පුඤ්ඤං එත්තදින්නම් මහප්පලං තී අතිගරු පූජනීය මූලාසනත් මා ස්වාපාදෝත්තමයන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ අවසරේ සද්ධාවන්ත පින්නතුනි කාල වේලාව ඊටාම ස්වල්පයි ඒ ස්වල්ප වේලාව තුළ මේ ගාථා දෙකට අනුව ඊටා කෙටි අනුමೋದනයකටයි මේ සූදානම සරුවඥන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නා දිනක දෙදවලට අධිපති සක්දේව රජතුමා පැමිණ වැඳ නමස්කාර කරමින් ප්‍රශ්නයක් අහා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙලව පරලව පින්පල අදාගෙන නිවන් සෝපතා සදහැවතුන් දන් පින්කම් කරනවා ස්වාමීනි මේ දම් පින්කම් මහත්ඵල වන්නේ කොතැනට පරිත්‍යාග කිරීමෙන්ද කියන එක ප්‍රශ්න ගාථාවකින් අසා සිටියා ත්‍රිනාමේදී සරුවක්ඥන් වහන්සේ දෙසූ දේශනා පෙළේ ගාථා දෙකක් මෙතන සඳහන් වෙනවා චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේකිතා ලෝකෝත්තර මාර්ගයට පිළිපන්නා වූ සතර නමක් ඇත. ලෝකෝත්තර ඵලයට පැමිණියා වූ සතර නමක් ඇත. ඊස සංඝෝ උජබූතෝ පඤ්ඤා සීල සමාහිතෝ ඊමේ මහා සංඝ රත්නය ලෝකෝත්තර සීලයෙන් ලෝකෝත්තර සමාධියෙන් ලෝකෝත්තර ප්‍රඥාවෙන් සමන්විතයි. යජමානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං පින්කල අදාගෙන මහා දන් පින්කම් කරන සදාවක් දානපතියන්ගේ පරිත්‍යාගයේ එත්තදින්නම් මහඵලං මේ ආදි මහා සංඝ රත්නයේ වෙත පිරිනැමීම මහත්ඵලයි මහත් ආනිසංසයි කෙනෙක් දේශනා කොට වදාලා පින්නතුනි අපි එක නමකට නමුත් වැඩි පිරිසකට නමුත් දානයක් පිළිනමනවා නම් චීවරයක් පින්දපාතයක් සෙනසුණක් ගිලන්පසක් ඒ හැම වෙලාවෙම අදා ගන්නට ඕනේ අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නේ ගුණස්කන්ධයේත අපේ මේ පූජාව පූජා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕනේ. එනිසා මේ විදිහේ චිත්ත සංකල්පනා සිතේ දරාගෙන යම් පරිත්‍යාගයක් කරනවා නම් ඒ ਸਰව ප්‍රකාරයේම මහත්ඵලයේ මහත් ආනිසංස ගෙන දෙන බව දක්ෂිනා විභංග සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. තමා සීලවන්තව සීලයක පිහිටා සිටගෙන දෑමි දාන වස්තුවක්ම චිත්ත ප්‍රසාදයේ ඇතිව ආනිසංස දක්නා නුවණින් යුතුව සිල්ලුතුන් වහන්සේලාට පරිත්‍යාග කිරීම දාන දක්ෂිනාවන් අතුරින් අග්‍ර වූ දාන දක්ෂිනාවක් වෙනවා කියන එක සරුවක්ඥන් වහන්සේම දක්ෂිනා විභංග සූත්‍රයේදී දේශනා කළා. එනිසා ධර්මයේ මොහොතේදී සිටී අදා ගන්නට ඕනේ අපේ මේ ධාර්මික දානමේ මහා පින්කමේතේ ක්ෂේත්‍ර වූයේ අනන්ත ගුණ ඇති අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයයි මේ වැඩින්න සංඝ රත්නේ ඒ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේට අනුයාතව ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයයි යම් දාසක මේ සංඝ රත්නයේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ලෝකෝත්තර භාවයට පත්ව සතර මඟේ සතර ඵල රහත් බෝධීන් පසේ බෝධීන් අபிසම්බෝධීන් ලබනව ඇති අපි මේ දැහැමින් සෙමින් උපයා සපයා පරිත්‍යාග කරන මේ දාන වස්තුවේ මේ සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝරත්නයට දිව්‍ය ඖෂධයක් වැනි වේවා මේ අපේ සිව්පසේ පරිහරණය කරමින් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් වැඩෙත්වා ඥානෙන් සමාධියෙන් සමාපත්තියෙන් අභිඥාවෙන් විපස්සනාවෙන් වැඩෙත්වා සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන් දකිත්වා අපටත් මේ නිවන් මඟ ආලෝක වේවා කියා මෛත්‍රී පූර්වාංගම ඥාන සම්ප්‍රයුක්තවයි බෞද්ධයන් යමක් පරිත්‍යාග කරන්නේ එනිසා දැන් මේ විදිහේ චිත්ත සංකල්පන දීර්ඝ කාලයක් පළපුරුදු කරගෙන කටයුතු කරන මෙම දායක මඬුල්ලත් එවාගේම ස්වාමීන් වහන්සේලාත් එකතු වෙලා දින හතක් තිස්සේ පැවැත්වූ මේ මහා පින්කමලේ අග්‍රගණ්‍ය අවස්ථාවයි දැන් මේ චෛත්‍යයක කොත්පලන් දානවාගේ මුඳුන් පමුණවා ගන්නේ එනිසා මෙතකින් මේ රසපත් කරගන්නා කුසල සම්භාර ධර්මයේ අදාපි මේ සැනසෙන බුදු සසුන මොනම බාධාවකින්වත් යටපත් නොවේ මොනම බලවේගයකින්වත් යටපත් නොවේ ආසුකුරා දිදුලන බබලන සඳහිරු මණ්ඩලෙමින් ශ්‍රී ලංකාදීප ධරණී තලයේ අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවැගේම සුපේසල ශික්ෂාකාමී ශාසන භාරධාරී සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අප මේ රැස් කරගන්න කුසලානුභව බලයෙන් බුදු සසුනේහි සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ධර්මඥාන භාවනාඥාන වඩමින් ත්‍රිපිටක ධාරී වෙමින් පංච අභිඥා අෂ්ට සමාපatti ලාභී වෙමින් මාර්ගඵල නිර්වාණය දක්වා දියුණුවේ සම්බුද්ධ ශාසනාලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපේ මේ පින්කම් ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරමු එවාගේ මෙයින් ලැබෙන කුසල සම්භාර ධර්මයේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පඬිතුක කඩවැද්දේශේ ජනවංශා විදාන මාහිමිපාණන් වහන්සේටද එම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය ප්‍රධාන කර්මස්ථානාචාර්ය අතිපූජනීය රාජකීය පඬිතුක මාතරිසිරි ඥානාරාම විදාන මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේටද අතිපූජනීය පණ්ඩිතාචාර්ය ගමේ ඉමලවංශා විදාන මාහිමිපාණන් වහන්සේද එවැගේම අතිපූජනීය විදර්ශනාචාර්ය මණ්ඩවල ශ්‍රී ධම්මපිළිකා විදාන මාහිමියන් වහන්සේටද අතිපූජනීය පණ්ඩිත ගැටමානේ ශ්‍රී විමලවංශා විදාන මාහිමියන් වහන්සේටද අතිපූජනීය විදිනා ත්‍රිපිටකාචාර්ය මහා ප්‍රමුඛව උත්තර වංශා විදාන මාහිමියන් වහන්සේටද මේ ආදී සම්භාවනීය ගරු කටයුතු සංඝ පිටරෝන් වහන්සේලාටත්පත් වේවා ඒ මාහිමියන් වහන්සේලා මෙපින් අනුමෝදන්ව නැවත නැවත ශ්‍රී ලංකාද්වීප ධර්ණී තලයේ පහළ වෙත්වා බුදු සසුන ආලෝකමත් කරමින් බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන මතුතුන් ලෝතුරා බුදුබාම ලබත්වා කියා ගෞරවයෙන් පින් පමුණුවම් එවාගේම පූජ්‍ය අබුරුගල ධම්මසිද්ධි ස්වාමින් වහන්සේගේ දයාබර මෞපිය දෙදෙනා වහන්සේ වෙන එමෙහින් යප්පුවාමි මහත්මානං වික්‍රමාරාචි මහතාව එවාගේම තවත් මේ පල්ලෝගේ සහෝදරතුමාදි කොට ඇති ඥාතීන්ද මේ පුණ්‍යලාභ හේතුයෙන් සුගති සම්ප්‍රඥ සිද්ධ වී භවයක් පාසා සුවසේ පාරමී සපුරාගෙන සතු බුද්ධි ඥානයෙන් අග්‍ර අමාම නිවන් සුව ලබත්වා ආශා කරුණාවෙන් පින් පමුණුන අතරට පූජ්‍ය බක්කර මුල්ලේ සද්ධාවංශ ස්වාමීන් වහන්සේගේ මව්පිය දෙදෙනා ප්‍රදාන කොට ඇති නම් සිහිපත් කරනු ලබන ඒ මේ පල්ලෝගේ ඥාති පරිපුරේ සෑම දෙනාටම එවාගේම මෙම බෞද්ධ මණ්ඩලයේ අභාව ප්‍රාප්ත දායක දායකාගේ සෑම දිනාටත් මේ පින්බලෙන් සුගති සම්පත් කෙලවර අග්‍ර අමාමා නිවන් සුවත් වේවා කියා අපි කරුණාවෙන් පින්පමුණුම් එවාගේ මේ ශාන්ති යෝගාසන මිද්දින් අහසේ වැඩි ඉන්නා වූද නීතලේ ප්‍රථම් බමතලේ දක්වා එසෙන්නා වූද ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද සම්්‍යග්ෘත්‍යක දිව්‍ය රාජ මණ්ඩලයේ මෙපින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නව වාරයක් සම්බුදු සසුනේ පූජාව ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි අන්‍යාගම් බලවේග මිසදුතු බලවේග ධර්ම බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයේ බෞද්ධ ජනතාවට ക്ഷേම භූමියක් ධර්මද්වීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජේ භූමියක් සුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සවිසුද්ධ භූමියක් බවටත් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභේ භූමියක් බාටත් පමුණුවමින් බුද්ධ ශාසනාන්තයේ දක්වා පායට යහපත් ආරක්ෂා කෙරෙත්වා සතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා දිව්‍ය මණ්ඩලයේ පින් පමුණුවමු එසේ මිහිතාහිත නදා සෑම සත්නටත් මෙම සාන්ති යෝගාශ්‍රමයේ සිට අවට ගම්නගර ලංකාව දඹදිවුතල මේසක්වල සීලසක්වල දසදිශාවාසී සමර්ථ ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්‍යෝම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා පෙරවන් සරණ යෙත්වා අබෞද්ධෝ බෞද්ධ වෙත්වා මිසදිටු සමුදිටු වෙත්වා දුකටපත් වූ දුකින් මිදෙත්වා බයටපත් වූ බයෙන් මිදෙත්වා සුවටපත් වූ සුවකින් මිදෙත්වා නොමඟ යන්නෝ සුමඟට හැරීත්වා ධර්මිෂ්ඨයෝ ධර්මිෂ්ඨ වෙත්වා සද්ධාාවක් නැත්තෝ සද්ධා සම්පන්න වෙත්වා සීලයක් නැත්තෝ සුසිල්වත් වෙත්වා ධර්මඥානයක් නැත්තෝ බෞසුත වෙත්වා ත්‍යාගයක් නැත්තෝ පරිත්‍යාගශීලී වෙත්වා භාවනා නුවණක් නැත්තෝ භාවනා ඥානෙ වඩත්වා ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා රෝගාතුරයෝ නිරෝගී වෙත්වා අසමගී වූ සමගී වෙත්වා ආරි සත්‍ය බෝධීන් සාන්තේ අමාමා නිවන් සුව ලබත්වා කියා සීල සත්නත මෙත්කඩමින් පින්පමුණුම් අවසන් වශයෙන් මේ දින හතක් පුරාම සිද්ධ කර ගන්නා ලද අනේකාකාර විචිත්‍ර වූ මහා කුසල සම්භාර ධර්මයාගේ ශක්තියත් රත්නත්‍රි ආශිර්වාදයත් දිවි මණ්ඩලයේ රකවරණත් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයත් මේ මූලාසනත් පූජනීය මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන මේ මහා සංඝ රත්නයටත් විශේෂයෙන් සාන්ති ශ්‍රී සාන්ති යෝගාශ්‍රමාධිපති පූජ්‍ය හඹුරුගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේට එවාගේ පූජ්‍ය බත්තර මුල්ලේ සද්ධාවංශ ස්වාමීන් වහන්සේ ප්‍රදාන සීල සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට එවාගේ මේ දායක මණ්ඩලයේ නිර්ධාරී පිරිස හා සමාජික පිරිසක් සිව් දෙකින් එන අනේ සූප්‍රසදාන දායක ආර්ථාදී සෑම දිනකටම ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා පොලිස් දෙපාර්තමේන්තුව සහිත සියලු ආරක්ෂක අංශවල සෑම දිනකට එවාගේම රාජ්‍යපාලනයේ නියුක්ත සැමටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරසේ විහෙත විද්වාංශනේ වේවා තබන තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජස්වර සතුරු ගිනිජල වාසී සාවියාවදාන විපත්ති වලකේවා කාචිත පීඩාදියක් නොමවේ කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් සීල සමාධි ප්‍රඥාවෙන් සිව්ගම විහෙරණේ සතර සංග්‍රහ වස්තුයෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනු වේවා සියලුවම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා. දින්සක් සත්වර්ෂාධික කාලයක් බුදු සසුන පිහිට කරගෙන නිවන් මාර්ගය ගැනීමට ත්‍ක්නත්‍රය අනුභවයෙන් දීර්ඝාස ලැබේවා. සසර වසනාතුළු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පිරේවා. සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් ගැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුකසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමාමහ නිවන් සෝ පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සෝ ප්‍රාර්ථනා කරමු දා විනාඩි කීපයකින් පූජ්‍ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත ස්වාමින් වහන්සේගේ ධර්මානුශාසනාවෙන් අනතුරුව දෙවියන්ට ඥාතීන්ද සමස්ත ලෝක සත්‍යයට පින්පෙත් සමුනවා මේ ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීමට බලාපොරොත්තුෙන් ඉවසිල්ලෙන් වාසය කරමු ධර්මා සංඝ රත්නේ පින්වත් සෑම දිනකට මෛත්‍රියෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සබ්බේ තේයෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවක්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති නිවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු